නමෝ බුද්දාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපූර්ව දහම් පරයයන් මේ කාලේ ඉගෙන ගන්න ලැබෙනවා සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැහැ මේවා ඇත්තටම මේ මේ ධර්මයේ අහන්න ලැබෙන එක පුදුම ලාභයක්. එහෙමයි. ඇහෙන ඇහෙන බණපදයක් ගානේ බොහෝ කුසල් උපදිනවා. එහෙමයි. බුද්ධ ශාසනයකම විතරයි. ස්වාමීනි අවසරයි අර පෙර දවසේ ඔබ වහන්සේ අපිට සඳහන් කළේ අර දෙවිවරු මේ ධර්මය අවබෝධ කළ ආකාරයේ මෙතරම් මෙතරම් ප්‍රමාණයකින් ස්වාමීනි සම්බුද්ධ ශාසනය මෙතරම්ම ඔව් දැන් අපිට මට ඉස්සෙල්ලාම මේ කොටස කියනකොට පුදුම හිතනවා මහත්තයා එහෙමයි ස්වාමීනි ඒ කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ එක එකින් එක එකින් එක රහතන් මේ මගපල්ලපු ගිහි අය ගැන විස්තර කියන හැටි එහෙමයි ස්වාමීනි අනිත් එක තමයි රජුරු අහන ප්‍රශ්නේ මේ අහන්නේ ඔච්චර ගිහි අය මාර්ගඵල ලැබුවා නම් ස්වාමීන් වහන්සේලා වෙනම දුතාංග රකින්නවා. එහෙමයි. එතකොට ඒ කාලේ සමස්ත සියලුම සංඝයා සියලුම 100%ක්ම දුතාංග කතාව නෙමෙයි තියෙන්නේ. එහෙමයි. බහුතරයක් දුතාංග රකින්නවා. එතකොට හැබැයි එක දුතාංගයක් හරි රකින්නවා. සංඝයා බුද්ධ කාලේ. එතකොට ඒ නිසා මේ දුතාංග රකින්නවා කියලා තවත් ප්‍රතිපදාවක් මේ අමතර දෙයක් කරන්නේ ඇයි ගිහි අයත් මාර්ගඵල ලබනවා නම්. එහෙමයි ස්වාමී. ඉතින් ඒකයි රජ්ජුරු ඇහුවේ. එහෙයි. ඉතින් අතින් ගහපු ගම මිනිසෙක් වැටෙනවා නම් කඩු කිනිසි මොකටද දහන්නේ? එහෙයි. ඒ වගේ ඔබ වහන්සේලා මේ අමතර දෙයක් කරන්නේ මොකද මෙච්චර ගිහි අය ප්‍රමාණයක් මාර්ගඵල ලැබලා තිනු එයයි දුතාංග නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ දුතාංගවල තියෙන ಗುಣ ගැන අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. විස්තර කරලා දුතාංගවල තියෙන ಗುಣ 28ක් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න කියලා ඒක අපි කලින් දවසේ දහම් වැඩසටහනට කළා. අද තියෙන්නේ දුතාංග කෙනෙක් සේවනය කළොත් එයාට ලැබෙන ප්‍රතිලාභ ගැන. දැන් මේ බලන්න යම්කිසි කෙනෙක් දුතාංග ගුණයන් මනවින් සේවනය කරයිද ඔව්හු 18ක් වූ ගුණයන්ගෙන් යුක්ත වෙති. ඒ කවරද? ඇවතුම් පැවතුම් පිරිසුදු වෙයි. ප්‍රතිපදාව පුරන ලද්දේ වෙයි. කායික වාචසික ක්‍රියා මැනවින් රකින්න ලද්දේ වෙයි. මනෝ සමාචාර මැනවින් පිරිසුදු වූයේ වෙයි. වීරිය මැනවින් ඉස්මතු වූයේ වෙයි. භය සංසිඳෙයි. ආත්ම දෘෂ්ටිය නැසීයයි. වෛරය සංසිඳෙයි. මෛත්‍රිය පිහිටයි. ආහාර පිරිසිඳ දන්නේ වේ. එතන ආහාරය ගැන හොඳ අවබෝධයක් එනවා. සියලු සත්වයන් ගරු කරන්නේ වේ. භෝජනෙහි අරුද්දන්නේ වේ. නිදිවැරීමෙහි යෙදෙන්නේ වේ. කෙලෙසුන් තුල නොවසන්නේ වේ. යම් තැනක පහසු වෙයිද එතන වාසය කරයි. පාපේ පිළිකුල් කරයි. විවේකයට කැමැති වෙයි. নিরතුරු අප්‍රමාදී වෙයි. මහරජාන්නේ යම් කෙනෙක් මේ දුත ගුණයන් මනවින් සේවනය කරද්ද ඔහු මේ අටලොස් ගුණයන්ගෙන් සමන්විත වෙයි. ඒ දූත ගුණ සේවනය කරන කෙනා තුල ඔය 18 දකින්න ලැබෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේවා ගැන අද කාලේ අහලා හිත පහදවා ගන්න හරි තියෙන එක වටිනවා. එහෙ සම්. නේද? එහෙ. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි දුතාංග ගුණයන් දරන්ට සුදුසු මේ පුජ්‍යලිය දස දෙනෙක් ඉන්නවා. ඒ කවර දස දෙනෙක් දෙයක් බල දුතාංග ගුණ දකි දරන්ඩ මේ දුතාංග සමාදන් වෙන්න ඕන මේ පුළුවන්නේ ඒකට හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමී. දුතාංග සමාදන් වෙනවා කියන එක ඔක්කොම කරන්න බෑ. ඒකට තියෙන්න ඕන ගුණ ධර්ම තියෙනවා 10ක්. බලවත් ශ්‍රද්ධාව ඕන. ඊට පස්සේ පවට ලැජ්ජා බය තියෙන්න ඕන. ඊළඟට මහත් වූ ධෛර්යය තියෙන්න ඕන. හිතේ ධෛර්ය සම්පන්නකම. කුහක නැති වෙන්න ඕන. ශාසනාර්ථෙහි වසී වූ වසී වෙන්න ඕන. නිවන් අවබෝධ කරන්න හිත වසී වෙලා තියෙන්න ඕන. ඒක හැර වෙන ලෝකයක් නැහැ. සිව්පසෙහි ලොල් නැති වෙන්න ඕන. චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස වලට මේ ලෝ කෑදර පෙරේතකම නැති වෙන්න ඕන. ඊට පස්සේ හික්මෙන්ද කැමති වෙන්න ඕන. දැඩි සමාදානයෙන් යුක්ත යුක්ත වෙන්න ඕන. ඕනම එකක් දැඩිව සමාදාන් වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කෝපසිත නැති කෙනෙක් වෙන්න ඕන. කොරෝදෙන් නිතර තහ යන කෙනාට දුතාංග රකින්නම. ඊළඟ මෛත්‍රී විහරණයෙන් කල් ගෙවන්න ඕන. මේ තමයි කියන දුතාංග රකින්න තියෙන්න ඕන සුදුසුකම්. එහෙමයි ස්වාමීනි. ඒ සුදුසුකම් නැතුව දුතාංග සමාදන් වෙන අයට ඒ දුතාංග ඒ හැටි කාලයක් තියාගන්නත් බෑ. මහරජාන් යම් කෙනෙක් ගිහි ගෙදර කංශප අනුභව කරමින් ගිහිව සිට සාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කරද්ද ඒ සියලු දෙනාම පෙර බොහෝ ආත්ම භාවල 13ක් වූ දුත ගුණයන්හි කරන ලද පුරුදු ඇතිසේක කරන ලද කුසල් භූමිය ඇතිව සිටියයි එහිදී ඔවුන් හැසිරීමත් ප්‍රතිපත්තියත් පිරිසිදු කොට සිටියාහුය අද මෙකල්ලි ජීව සිටියේදී සාන්ත වූ පරමාර්ථෝ නිර්වාණය සාක්ෂාත් කරති අන්න රහස එහෙම අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුඹුරේ ඉඳලා සෝවාන් වුණාය පාරේ ඉඳලා සෝවාන් වුණාය බුදුරජාණන් වහන්සේ එක බණ පදයක් කියපු ගමන් සෝවාන් වුණාය කියලා අපිට අද තියෙන එක පේනවා නමුත් ඒ සියලු දෙනා අද ගිහිව හිටියාට කලින් ජීවිතවල දුතාංග රැකපු අය. එහෙමයි ස්වාමීනි. දුතාංග රැකපු නැති අයට නම් මඟපල් ලබන්න බෑ කියන්නේ. මේ රහතන් වහන්සේ නමකගේ විස්තරනේ. ඊට පස්සේ තියෙනවා ඕන්න රාජතුමනි මා දක්ෂ දුනු ශිල්පියෙක් ගුරුවරයෙක් ළඟ දක්ෂ ගුරුවරයෙක් ළඟ හොඳට හික්මෙනවා. දුනු දිය නගන හැටි, දුන්න නගන හැටි, දැඩිව මිට අල්ලගන්න හැටි, අදින හැටි, ඇඟිල්ලෙන් ගස්සන හැටි, පාදේ තියෙන හැටි, ඊතලි අල්ලන විදිය, සන්නහය පළඳින විදිය, ඉලක්කේ ගන්න විදිය, අනුරුවට විදින හැටි, තන රොඩු වලින් කරපු පඹයාට විදින හැටි, පිදුරු වලින් කරපු පඹයාට විදින හැටි මැටියෙන් කරපු ඉලක්කයට විදින හැටි මේ විදිහට ගොඩෝක් ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන රජෙක් ඉදිරියට ඇවිල්ලා ශිල්ප දක්වලා බවභෝග ගන්නවා එතකොට අපිට පේන්නේ ශිල්ප දක්වලා බවභෝග ගන්නවා විතරයි. පරිශ්‍රමයේ මොකුත් පේන්නේ නැතුව යනවා. ඒ අරව පේන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ගිහියෙක් මාර්ගඵල ලබනවා පේනවා. නමුත් එයා සංසාරේ දුතාංග රැක රැක ඒකට ගොඩාක් ප්‍රතිපත්ති පුරුදු කරලා තියෙනවා. ඒ කියන්නේ දුතා මේ තියෙන සියලු දුතාංග රකින්නේ භික්ෂුන් වහන්සේලානේ. ඒ කියන්නේ සංසාරේ මහානකම හුරු වෙලා තියෙනවා. ඒ සියලු ඇයි දුතාංග රකින්නේ මහත්තයා භික්ෂුන් වහන්සේලානේ. එහෙමයි ස්වාමී. ඒතර මේ සියලු බුද්ධ කාලයක මඟපල් ලබන ගිහි අය කලින් දුතාංග රැකලා තියෙනවා කියන්නේ කලින් මහාන වෙලා හිටපු අය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මහානකමට ඇති වෙන කැමැත්ත කවදා හරි ඔහුව සසරෙන් නිදහස් කරනවා කියන එකේ පෙර නිමිත්තා. එහෙමයි ස්වාමීනි. දැන් දේවදත්ත කියන්නකෝ මේ බුද්ධ ශාසනය එපා කරපු චරිතනේ. ඔහු පැවිදි වෙලා හිටපු කෙනෙක් නේ. ඔහු අනාගතේ පසේ බුදු වෙනවනේ. එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් අනිත් අය ගැන කවර කතාවද? ඒ නිසා පැවිද්ද ඒ සංශේෂ්ඨයි. සසරේ කවදා හරි මහාන වෙලා ගුණධර්ම දියුණු කරපු අය බුද්ධ කාලයක මහාන නොවෙන්න පුළුවන්. ඒ ගිහියෙක් විදිහට ඉඳලා හරි මාර්ගඵල ලබනවා. ස්වාමීන් අපි නොදන්නා කරුණ ඉස්මතු වුණා නේද? මේ මේවා නොදන්නේවානේ මහන්සියා. ඔන්න දැන් අපි අපි ධර්ම දේශනා කරනවා. ඒක සමහර අයට හිතෙනවා අනේ අපිටත් බණ කියන්නේ නැත්නම් එහෙම කියලා. ඒතර මම බණ පුටු ඉඳගෙන කියන එක විතරයිනේ පේන්නේ. නමුත් අපිට බණ කියන්න මේ ධර්මයේ පරිවර්තනය කරලා හුරු කරලා උගන්වලා එතකොට මේකේ පිටිපස්සේ කොච්චර පුහුණුවක් තියෙනවද? මහාන වෙන්න ඇවිල්ලා අවුරුද්දක් නවත්ත ගන්නවා. ඒ අවුරුද්දේ ගුරුවරු යටතේ පුහුණු කරනවා, පාන්ති කරනවා, කටපාඩම් කරනවා. එහෙම පුහුණු කරවලා පුහුණු කරවලා තමයි මේ මේ මේ විදිහට ධර්මයේ කියන විදිහට ශිෂ්‍යෝ හුරු කරවන්නේ. එහෙමයි ස්වාමී. එතකොට කෙලින්ම බණ කියනවා දැකලා මොකක් හරි ආ මේ අපිටත් බැරියයි කියලා එහෙම නෙමෙයි මේකේ පිටිපස්සේ තියෙන කතාව. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ කෙනෙක් ගිහි ජීවිතේ මාර්ගඵල ලැබුව පළියට මේ කෙනෙකුට ආ ගිහි අයත් මාර්ගඵල ලබනවා නම් මහාන කමක් ඇයි කියලා එහෙම කියන්න විදියක් නැහැ. හේතුව ඒ ගිහි අය සංසාරේ කවදා හරි දුතාංග රැකපුවයි. ස්වාමීන් වහන්සේ එවිට මේ අනේ පිටිසුතුමාගේ පටන් ධර්මය අවබෝධ කළ ගිහි සියලු දෙනා පෙර ආත්ම භාවයන්නේ සම්බුද්ධ ශාසනයේ පැවිදිව මේ දුතාංග සමාදන් වෙලා රැකලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ගිහි ගෙදර කම්සප අනුභව කරමින් සිට ගිහිව සිට සාන්ත පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කරද්දී සියලු දෙනාම පෙර බොහෝ ආත්ම භාවවල 13ක් වූ දුත ගුණයන්හි කරන ලද පුරුදු ඇතික ඇති කරන ලද කුසල් භූමිය ඇතිව සිටි අයයි. එහිදී ඔවුන් හැසිරීමත් ප්‍රතිපත්තියත් පිරිසිදු කොට සිටියාහුය. අද මෙකල්හි ගිහිව සිටියේදී ශාන්ත වූ පරමාර්ථ වූ නිර්වාණය සාක්ෂාත් කළාහුය. ඔය දේශනා කරන්නේ. ඒතකොට තව එකක් මට මේක කියවන යනකොට හිතට ආවා. ඒ තමයි බුද්ධ ශාසනයක මොකක් හරි කුසලයක් පුරුදු කළොත් ඒක ඉතුරුව තියෙනවා මාර්ග ඵලයක් ලැබෙන කාලය වෙනකම්. යලි සම්බුද්ධ ශාසනයට සම්මුඛ වෙන කාලය. ඒකනේ නේ. එහෙමයි සර්. දැන් බලන්න මෙයාලා සංසාරේ රැකපු දුත ගුණේ කෙලෙස් තවපු එක මාර්ගඵල අවබෝධයකට වෙනකල් බේරිලා තිබ්බනේ. එහෙමයි සාරි. ඇමිනිලා තිබ්බනේ. ඒ නිසා බුද්ධ ශාසනයක මේ මානවිච්ච ගමම්ම හෝ මේ ධර්මය ආපු ගමම්ම එකපාරම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රතිපත්තියක් පුරුදු කළොත්, ගුණයක් පුරුදු කළොත් ඒක ඉතුරු වෙලා තියෙනවාමයි. එහෙමයි ස්වාමීනි. ඒක ඉතුරු වෙලා තියෙනවාමයි. එහෙමයි. විශේෂ කාරණාවක් ඒ මං කිව්වේ. එහෙමයි. ඒ නිසා පුළුවන් විදියට එක දවසක් හරි ගුණයක් වඩන්න. මේ බුද්ධ ශාසනය අඩියක් ඉස්සරහට තිබ්බොත් තිබ්බාම මිසක් පස්සට යෑම නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම දියුණු කිරීම ග්‍රීස් ගහ නෙවෙයි මහත්තයා. ඉස්සරහට අඩියක් තිබ්බොත් ඊළඟ අඩිය තවත් ඉස්සරහට මිසක් පිටිපස්සට නෙවෙයි. මේ ජීවිතයේ යම් ගුණ ධර්ම ටිකක් දියුණු කරලා ඊළඟ ජීවිතේ ගුණ ධර්ම දියුණු කරනකොට ආය අයන්නේ ඉඳලා නෙවෙයි. එතන ඉඳලායි පුරුදු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය අද්භූත සංසිද්ධිය. බුදු සසුනක කුසල් පින් කිරීම. ප්‍රතිපත්ති වැඩිීමේ විශේෂ දෙයක්. ඒ නිසා පෙර જાතිවලදී දූත ගුණ සේවනයේ නොකල කෙනෙකුට එක ආත්මයකදීම අරහත්ත්වය සාක්ෂාත් කළ නොහැකිය. කලින් දුතාංග රැකලා නැත්නම් එක ජීවිතයක රහත් වෙන්න බෑ කියනවා. උතුම් වූ වීරියකින් උතුම් වූ ප්‍රතිපත්තියකින් එබඳු කල්යාණ මිත්‍ර ආචාර්යවරයෙකුගේ ලබන සහාය මතම මේ සාක්ෂාත් කිරීම වෙයි. එහෙමයි සර්. ඒතර කලින් දුත ගුණ පුරුදු වෙලා තියෙන කෙනෙක්මයි අරහත්ත්වයටපත් වෙන්නේ. ඒ වගේම තමයි අරහත්ත්වයටපත් වෙන්න අනිවාර්යෙන් ඔහුට දුතාංග රකින්න කෙනෙක්ගේ උපකාර ලැබෙනවා. දැන් උදාහරණයක් කියනවා දක්ෂ වූ ශෛල්‍ය වෛද්‍යවරයෙක් කියනවා. හොඳට කපලා කොටලා මේ සැත්කම් කරනවා. ඒ දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරයා බිහි වෙන්නේ තවත් දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරයෙක්ගෙන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා දුත ගුණයන් වඩලා මඟපල් ලබන භික්ෂූන් ළඟ ධර්මය අවබෝධ කරන්න දුත ගුණය වඩපු අයම එකතු වෙලා යනවා. එහෙමයි. ගිහි කෙනෙක් උනම් එහෙ ස්වාමීනි. ඒ වගේ මහරජාණන් යම් කෙනෙක් ගිහි ගෙදර කාමභෝගීව හිටියත් ධර්මය අවබෝධ කරනවා නම් කලින් ජීවිතවල දුතාංග රැකලාමයි කියනවා. එතකොට බලන්නකො ඉතින් අපි අපි දැන් අද කාලේ මිනිස්සු නිවන නිවන නිවන අවබෝධ කරන්න ඕන කියලා කියනවා. නොයේක් ධර්ම නොයේක් ධර්ම කතා ඊළඟට මේ ගිහිමි සංඝයා සරණම් පසක තැබීම මේ ගිහි මිනිස්සුගේ තියෙන පාණ්ඩිත්‍ය එහෙමයි ස්වාමී. නමුත් මොනවද නිවන වෙනුවෙන් කරන්නේ? සසර දුකෙන් නිදහස් වෙන්න මොනවද පුරුදු කරන්නේ? සසර දුකෙන් නිදහස් වෙන්න කොයි කෙලෙස් තවනවා? එහෙමයි ස්වාමීනි. අද මේ විවේචනය කර කරන ඉන්නේ. මේ ඔක්කොම ඒ වගේ අර පොත් විවේචනය කරන්නේ. මොකද කියන්නේ ਵਿਚාරය. පොත් ਵਿਚාරය කරනවා ਵਿਚාරය කරන එක ලියපු පොතක් නෑ. සිනමා ਵਿਚාරය කරනවා ඒක හදපු සිනමාවක් නෑ. ඒ වගේ සංගයා විවේචනය කරනවා ඔහු තුල ගුණධර්ම නෑ. එහෙමයි ස්වාමී. මේක සසරේ ස්වභාවය. ඊට පස්සේ තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ දුතාංග සමාදන් වෙලා නැත්නම් සංසාරේවත් මාර්ගඵලනම් ලබන්න බෑ කියනවා. උදාහරණයක් කියනවා. රජතුමනි දුත ගුණයෙන් පිරිසුදු නොවුවන් අට ධර්මාබෝධ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. මහරජාණන් ජලයෙන් සේවනයක් නොලද බීජයක් පැලවීම සිද්ධ වෙනවද කියලා. වතුරක ඇසුරක් නැතුව බීජයක් පැලවෙන්නේ ඒ වගේ තමයි කියනවා සංසාරේ දුතාංග රැකපු නැති කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ. එහෙමයි ස්වාමී. නිර්වාණ බීජයට ලැබෙන තෙතක් වගේ කියන මේ දුතාංග. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි පිරිසිදු බව කැමැති වූවන් හට පිහිටා සිටින අර්ථයෙන් දුත ගුණය පොළොව හා සම වේ. පිරිසිදු බව කැමති කෙනෙකුට එහෙමයි. පිරිසිදු බව කැමති කෙනෙකුට මේ දුතාංග මේ වගේ කියනවා. හිතගෙන ඉන්න කැමති කෙනාට පොළොව වගේ කියනවා. එහෙමයි. හිතගෙන ඉන්නේ පොළොවේනේ. එහෙනම් පිරිසිදු වෙන්න තියෙන දුතාංග වල. මහරජාණෙනි කෙලෙස් සෝදා හරින කෙනෙකුට නම් මේ දුතාංග කියන්නේ ජලය වගේ කියලා. ඒකෙන් කරන්න තියෙන්නේ. මහරජාණෙනි පිරිසිදු බව කැමති වූ කෙනාට කෙලෙස් වනය දවාලන්න මේ දුතාංග කියන්නේ ගින්දරක් වගේ. මහරජාණෙනි පිරිසිදු බව කැමැති අයට කෙලෙස් දූවිලි පිඹහරෙන අර්ථයෙන් මේ දුතාංග සුළඟක් වගේ කියනවා. එහෙමයි ස්වාමී. මේ ඔක්කොම තියෙන්නේ පිරිසිදු බව නිදහස් වෙන්න කැමැති අයට. මහරජාණෙනි කෙලෙස් රෝග සංසිඳවනවා කියන අර්ථයෙන් දුතාංග කියන්නේ ඖෂධයක් වගේ කියනවා. බෙහෙතක් වගේ කියනවා. මහරජාණෙනි සියලු විස නසාලන අර්ථයෙන් මේ කෙලෙස් කියන්නේ මේ දුතාංග කියන්නේ අමෘතයක් වගේ කියනවා. ශ්‍රමණ ගුණ ලියලා වැඩෙන අර්ථයෙන් මේ දුතාංග කියන්නේ කුඹුරක් වගේ කියනවා. එය සිතූ පැතූ සියලු සම්පත් ලබා දෙනවා කියන අර්ථයෙන් දුතාංග කියන්නේ චින්තාමානිකයක් වගේ කියනවා. පිරිසුදු බව කැමැති අයට බිහිසුණු සසරෙන් එතර කරනවා කියන අර්ථයෙන් දුතාංග නැවක් වගේ කියනවා. මේ පුදුමයිනේ. මේව විස්තර කරන හැටි කොහොමද සසුන බබලවන හැටි ප්‍රතිපදාව බබලවන හැටි එහෙමයි ස්වාමී. තර්ක විතර්ක කරන ගිහියාගේ වචනේ මේ උන්වහන්සේගේ ශ්‍රද්ධාව සහ ධර්මයේ බබලීම ඉදිරියේ වීසියෙන් හැටි දැක්කද? එහෙමයි ස්වාමී. නොයේ කර්තේ නොයේ මේවා උපකල්පනය කරන්න ප්‍රබන්ධ කරන්න පුළුවන්ද? රහතන් වහන්සේ නමගේ හදවතින් මාපු වචන. රජතුමනි පිරිසු බව කැමති අයට ජරා මරණයෙන් බියපත් වූහට සැනසෙල් ලබා දෙන අර්ථයෙන් දුත ගුණය රැකවරණේ ඇති ෂේම භූමියක් වගේ කියලා. ඊළඟට පිරිසුදු බව කැමති අයට කෙලෙස් දුකින් පීඩාවට පත් අය කරුණාවෙන් අනුග්‍රහ කරනවා කියන අර්ථයෙන් මේ දුතාංග කියන්නේ අම්මා කෙනෙක් වගේ කියනවා. පිරිසිදු බව කැමති අයට කුසල් වඩන කැමති වන් හට දුතගිනය ශ්‍රමණ ගුණ උපදවන පියෙක් වගේ කියන. මහරජාණෙනි පිරිසිදු බව කැමති අයට මේ දුතාංග ශ්‍රමණ ගුණයන් සොයන්නා නොරවටන අර්ථයෙන් මිතුරෙක් වගේ කියනවා. ඒ කියන්නේ මිත්‍රයා කියන්නේ රවට්ටන්නේ නැහැ කියන. යම්කිසි මිත්‍රෙක් තමන් රවට්ටනවා නම් එයා මිත්‍රෙක් නෙමෙයි. ඊට පස්සේ තියෙනවා කෙලෙස් මලයන් හා නොතැවරී සිටින අර්ථයෙන් මේ දුතාංග කියන්නේ පියුමක් වගේ කියනවා. කෙලෙස් දුර්ගන්ධය දුරු කරන අර්ථයෙන් මේ දුතාංග කියන්නේ සුවඳක් වගේ කියනවා. ඊළඟට අෂ්ටලෝක ධර්මයට කම්පා නොකරවන අර්ථයෙන් මේ කෙලෙස් කියන එක හරියට මහා පර්වතයක් වගේ කියනවා. එහෙමයි ස්වාමී. කොහොමද දුතාංග වලට තියෙන අර්ථකතන? ප්‍රතිපදාව බබලෝනේ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමී. අනේ බුද්ධ කාලේ කොහොම තියෙන්නේ ඇතිද? තව ඉවර නෑ විස්තර කරනවා. කෙලෙස් ග්‍රහණයටපත් නොවන අර්ථයෙන් විසිරෙන්නේ නෑ කියන අර්ථ නොයේ මහත්සේ විසිරුණ නිදහස් තන අර්ථයෙන් අහස හා සම වේ කියනවා. දුතාංග අහස වගේ. ඊළඟට කෙලෙස් මල සෝදා හරින අර්ථයෙන් නදියක් වගේ කියනවා. දුතාංග. ඊළඟට දුතගුණ ඉපදෙන මැරෙන සසරින් යුතු දුතගුණ ඉපදෙන මැරෙන සසර කතරින් එතෙර කරනවා කියන අර්ථයෙන් මනා ප්‍රදේශයක් මේ සුවපත් ප්‍රදේශයක් වගේ කියනවා. ඊළඟට භයෙන් ශූන්‍ය වූ රැකවරණේ ඇති නිර්භය වූ වර ප්‍රවර වූ නිර්වාණ නගරයට කැඳවාගෙන යන අර්ථයෙන් මහා ගැල් කරුවෙක් වගේ කියනවා. එහෙමයි. දුසාංග. දැන් ගිහි මිනිස්සු මේවා පුරුදු කරනවද? ඊළඟට අද කාලෙත් සංඝයාගේ සමාජයකෝ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ආරණ්‍ය වාසී සංඝයා එකක් දෙකක් වගේ දුතාංග රැකගෙන වාසය කරනවා. ඉතින් ගොඩාක් අයට දුතාංග බොහෝ කාලයක් රකින්න මේ අමාරු වෙලා තියෙනවා. මේ කාලේ. ඊට පස්සේ තියෙනවා සියලු සංස්කාරයන්ගේ සැබෑ සතු දක්වන අර්ථයෙන් මනවින් උපදැමූ නිර්මල කණ්ණාඩියක් වගේ කියනවා. දුත ගුණයන් නිසා ලැබෙන මොගුරු හීපහරවල් වළක්වන කෙලෙස් වලින් ලැබෙන මොගුරු හීපහරවල් වළක්වන අර්ථයෙන් පලියක් වගේ කියනවා. කැමැති වූවන් හට දුත ගුණයේ කෙලෙස් කෙලෙසුන්ගෙන් නැගෙන ත්‍රිවිධ ගිනි අවුවෙන් වලකාලන අර්ථයෙන් කුඩයක් හා සමානයි කියනවා. අර කෙලෙස් රශ්මිය කෙලෙස් අවු එන්නේ නැතුව රඳවන කුඩයක් චත්‍රයක් වගේ කියන්නේ. ඊළඟට තියෙනවා මේ තුත ගුණේ සතුටු කරවන පතන ලද අර්ථයෙන් සදක් වගේ කියනවා. මෝහාන්ධකාරේ නසාලන අර්ථයෙන් දුතාංග හිරු මණ්ඩලක් වගේ කියනවා. අනේක විද උත්තම ශ්‍රමණ ගුණ රත්නයන් උපදවා දෙන අපරිමිත අසංකේ අප්‍රමේය අර්ථයෙන් මහා සාගරයක් වගේ කියනවා. ඉතින් මහරජාන්නේ මේ මේ මේසේ මහරජාන්නේ මේ දූත ගුණේ වනාහි පිරිසිදු බව කැමැතුවහට බොහෝ උපකාර වේ. සියලු වෙහෙස සංසිඳුවයි. අරතිය දුරු කරයි, බය දුරු කරයි, පිරීම දුරු කරයි, කෙලෙස් හුල් දුරු කරයි, කෙලෙස් මල දුරු කරයි, ශෝක දුරු කරයි, දුක දුරු කරයි, රාගය දුරු කරයි, ద్వේෂය දුරු කරයි, මෝහය දුරු කරයි, මාන්නය දුරු කරයි, දෘෂ්ටිය දුරු කරයි, සියලු අකුසල් දුරු කරයි, යස කීර්තිය ලබා දෙයි. හිතවත් බව ලබා දෙයි සැපේ ලබා දෙයි පහසු ඇති කරයි ප්‍රීතිය ඇති කරයි කෙලෙසුන්ගේ මුදවා රැකවරණ ඇති කරයි ඉෂ්ට සැප විපාක ලබා දෙයි. ಗುಣ රාශියකි, ಗುಣ පුඤ්ජයකි, අපරිමිත අසංකේය අප්‍රමේය ගුණෙන් යුක්ත වර ප්‍රවර අග්‍ර ගුණෙන් යුක්තයි කියලා කියනවා දුතාංග. එතකොට මේ හිතා ගන්න බෑ මහත්තයා මේ දුතාංග කියන විස්තර කරන්න හැටි. එහෙමයි ස්වාමීනි. දැන් මේ වෙලාවේ අපි දුතාංග ගැන කල්පනා කළොත් එහෙම මේ පාංශ පුල සිවුරෙන් ඉන්න එක ඊළඟට තුන් සිවුරෙන් පමණක් ඉන්න එක ඊළඟට පිදුසිඟා පමනක් යැපෙන එක එහෙමයි ඊළඟට පිළිවෙලින් පින්ඳ පාත යන එක ඊළඟට එක ආසනයක ඉඳලා විතරක් වළඳන එක ඊළඟ පවාරණය කළාට පස්සේ ආයෙ නොවළඳන එක ඊළඟට පාත්‍රේ විතරක්ම වළඳන එක ආරණ්‍ය විතරක් කැළිය විතරක් රැය පහන් කරන එක ඊළඟට එලිමහනේ විතරක් ඉන්න එක ඊළඟට වෘක්ෂ වෙනක පමනක් ඉන්න එක ඊළාට සෝවනේ විතරක් ඉන්න එක ලද සේනාසනේ සතුට වෙන එක ඊළඟට නිදා ගන්න ඉරියව් අත්හැරීම ඔන්නවා තමයි දුතාංග 13 ඉතින් මේ 13ක් වූ දුතාංග සසරේ කවදාවත් රැකලා නැත්තම් නිවනක් ලැබෙනවා කියන එක නම් සිද්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ තවත් විස්තර කරනවා දුත ගුණය මහරජාණන් මිනිස්සු ජීවත් වීමට අනුබල වශයෙන් භෝජනය සේවනය කරයි. ශරීරයට හිත වශයෙන් බෙහෙත සේවනය කරයි. උපකාර වශයෙන් මිත්‍රයා සේවනය කරයි. ඊතර වීම පිණිස නෞකාව සේවනය කරයි. සුවඳ මේ පිණිස මල් සුවඳ සේවනය කරයි. බිය නැතිවීම පිණිස ෂේම භූමි සේවනය කළා. ශිල්ප පිණිස ගුරුවරයා සේවනය කරයි. යස කීර්තිය පිණිස රජ්ජුරුව සේවනය කරයි. කැමැති දේ ලබන පිණිස චින්තාමානික්‍ය සේවනය කරයි. ආන් මේ වගේ තමයි කියනවා ජලයට බීජ පැලවීම පිණිස, ගින්න දැවීම පිණිස, ආහාර බල ගැනීම පිණිස, වැල බැඳීම පිණිස, ආයුධ සිඳීම පිණිස, පැම් පවසදුරු කිරීම පිණිස, නිදානේ අස්වැසිල්ල පිණිස. මේ කියන්නේ දුතාංග තියෙන්නේ නිවන පිණිස කියන එක විස්තර කරනවා. මම අහන්නේ මහත්තයා එක්කෙනෙක්ගේ එක රහතන් වහන්සේ නමක්ගේ හිතට නැගෙන උපමා කොට එහෙමයි ස්වාමීනි එක දිගට එනවා කියන්නේ. මේව පොතක් ළඟ තියාගෙන මතක් කර කර ලියන ඒවා නෙවෙයි. නැහැ ස්වාමීනි. ඒ ඒ මොහොතේ එනවනේ මහත්තයා. මේක තමයි මහා ප්‍රතිභානේ. මහා ප්‍රතිපානේ ප්‍රතිභානේ. ඊට පස්සේ කියනවා බය රහිත තැන ඇත්තේ බය දුරු කර ගැනීමට. රජු ඉන්නේ ආරක්ෂාවට. පලිය තියෙන දනුමුගුරු වලක්වන්න. ගුරුවරයා ඉන්නේ අනුශාසනා කරන්න, මව ඉන්නේ පෝෂණය කරන්න, කන්නාඩියේ තියෙන බලන්ද, අලංකාරයේ තියෙන සොඳුරු වෙන්න, වස්ත්‍රයේ තියෙන ලැජ්ජා බය ඇතිතෙන් වහගන්න, හිනිමඟ තියෙන නගින්න, තරාදියේ තියෙන විෂමතෙන් විෂම බව දුරු කරන්න, මන්ත්‍රයේ තියෙන ජප කරන්න, ආයුධයේ තියෙන තර්ජනේ වළක්වන්න, ප්‍රදීපයේ තියෙන අන්ධකාරය දුරු කරන්න, සුළඟ වෙහස සුළඟ තියෙන වෙහස නිවන්න, ශිල්ප තියෙන රැකියාවට බෙහෙත තියෙන්නේ ජීවිතේ රකින්ද ආකරේ තියෙන මණික් උපදවන්න මණික තියෙන අලංකාරය පිණිස ආඥාව තියෙන ඉක්මා නොවීම පිණිස ඉසුරු බව තියෙන අධිපති බව පිණිස මෙන්න මේ වගේ මහරජතුමනි දූත ගුණය කියන්නේ ශ්‍රමණ බීජේ පැල කරනවා දුතාංග කෙලෙස් මල දවනවා 이르දි බල වඩනවා සති සංවරය බැඳලා දානවා හිතේ විමතිය නසනවා තණ්හා පිපාස දුරු කරනවා අවබෝධයෙන් අවබෝධය නැමැති අස්වැනු නෙලවනවා සතර රෝගයෙන් එතර කරනවා කෙලෙස් රෝග සංසිඳවනවා නිවන් සැප ලබලා දෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නාස උපායාස බය නසනවා ශ්‍රමණ ගුණ රකින්නවා ලාමක විතරක වලින් වන අරතිය වළක්වනවා ශ්‍රමණ ගුණයන්ට අනුශාසනා කරනවා ශ්‍රමණ ගුණ පෝෂණය කරනවා. සමත විදර්ශනා නිවන් වඩනවා. සකල ලෝකේ ස්තුති පුද පූජා ඇති කරනවා. සොඳුරු කරනවා. අපාය වහනවා. ශ්‍රමණ ඵලණන් වූ සෛල පර්වතයේ මුදුනට නංගවනවා. වංක කුටිල විෂම සිත නසනවා. සේවනය කළ යුතු ධර්මයන් මනවින් සජ්ජහනා කරනවා. සියලු කෙලෙස් සතුරන්ට තර්ජනය කරනවා. අවිදු අඳුර නසනවා. රාග දේශ මොහ ගිනි නිවනවා. මොනොදු සුමුදු සාන්ත සමාපatti උපදවනවා. සකල ශ්‍රම ගුණ ශ්‍රමණ ගුණ රකින්නවා. උතුම් බොජ්ජංග රත්නයන් උපදවනවා. යෝගී ජන අලංකාරය කරනවා. නිවැරදි නිපුණ සියුම් සාන්ත සැප ඉක්ම ඉක්මවා නොයනවා. සියලු ශ්‍රමණ ආර්ය ධර්මයේ අධිපති බව ඇති කරනවා. මේ ඔක්කොම කරන්නේ දුතාංග වලින් කියලා කියනවා. ස්වාමීන් අවසරයි. ඔව් මහත්තයා දැන් අපි කියමින් හිටියේ ඒ දුතාංග වලට දුන්න මේ ඒ අර්ථකතන එහෙමයි ස්වාමී. ඒ උපමාවක් ගානේවත් විස්තර කරගන්න අපිට කොච්චර කාලයක් යනවනේ. දැන් මම කියාගෙන කියන්නේ කියන්නේ ගියේ එකක් එකක් ගානේ විස්තර කරගන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ඒකට ලොකු කාලයක් යනවා. එහෙයි. එතකොට මේ අනිත් එක එක රහතන් වහන්සේ නමක්ගේ හදවතින් පැනනගෙන වචනනේ. එහෙමයි. මහරජාණන් මෙසේ මේ සියලු ගුණයන් ලබා ගැනීම පිණිස ඇත්තේ එකම එක දෙය. ඒ තමයි දුතාංග. මෙසේ මහරජාණන් දුත ගුණ යනු අතුල්්‍ය වූ අප්‍රමේය වූ අසම වූ අප්‍රතිභාග වූ අප්‍රතිශේෂ්ඨ වූ උත්තරීතර වූ විශිෂ්ට වූ අධික වූ පළල් වූ පුලුල් වූ පැතිරුණු විසිරුණු ගරු වූ බර වූ මහත් වූ දෙකි. කොහොමද මේ දුතාංග වලට කියන වචන? මහරජාන් යම් පුජ්‍යලේ පවිතු ආසා දැන් ඔන්න මේ පුදුම කතාවක් දේශනා කරනවා. මහන්ත මේක මහා මේ දුතාංගවල තියෙන ශ්‍රේෂ්ඨ බව බලන්න. ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා ලාමක, කුහක, දරුණු, ගොරෝසු ප්‍රසිද්ධ වෙන්න කැමති. ඒ වාගේ අය දුතාංග ගුණ වලට හරියන්නේ. එයාගේ ජීවිතේට දුතාංග ගුණ එන්නේ ඔය එයත් එක්ක දුතාංග ගැලපෙන්නේ නුසුදුසුයි. ඒ වාගේ කෙනෙක් දුතාංග සමාදන් වුණොත් එයා වැරදි දෙකකටපත් වෙනවා. එයා මේ ජීවිතෙත් පිළිකුලට ගැරහුමට නින්දාවට පත් වෙලා සංඝයාගෙන් වෙන්වීමටපත් වෙලා බැහැර වෙලා දුරු වෙලා පරලෝකේ සියක් යොදුන් ඇති අවීචි මහා නරකාදී වෙටි උණු කරකස වූ කැකෑරී ගිය අවිසී ගිය මහා ගිනි ජාලාවට මැදි වී අනේක වූ වර්ෂ කෝටි ලක්ෂ ගණනක් පෙනවලින් සැදුණු සිරුරක් ඇතුව උඩට යටට සරසට පෙරලි පෙරලි පැසෙන්නේය. එයි මිදී പ്രേත යෝනි උපන් විට ඉතා දැන් මේකෙන් කියාගෙන යන්නේ මහත්තයා ප්‍රසිද්ධ වෙන්න කැමැත්තෙන් දුතාංගෙම සමාදන් වුණොත් එහෙමයි ස්වාමීනි කුහක කමෙන් කපටි කමෙන් ප්‍රසිද්ධ වෙන්න දුතාංග සමාදන් වුණොත් එයා යන වෙනම අපායක් තියෙනවා එයා යන වෙනම අපායක් තියෙනවා අවීචි මහ නරකාදී ඒ අවීචි මහ නරකාදී අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් කැකෑරිලා මේ එයා වෙනම මේ ආයෙ නෙමේ പ്രേත ලෝකයකට එනවා. ඒ പ്രേත ලෝකේ ස්වභාවය මේ වගේ. ඊතා කෘෂව නපුරව කලුව විරූපීව අංගපසංග ඇති ඉදිකටු සිදුරක් වැනි මුඛයෙන් යුතු බලන්න මේ පෙරේතයාගේ කට ඉදිකටු තුඩක් වගේ කියනවා. මුඛයෙන් යුතු හිසක් ඇතිව අධික පිපාසයෙන් පීඩිතව වියලී ගොස් විසම වූ භයජනක රූපයෙන් යුතුව බිඳී ගිය කන්නාස ඇතිව හැකිලි වැසී ගිය net ඇතිව වන වූ කුණු වී ගිය අත්පා ඇතිව පණුවන්ගෙන් ගැවසීගත් සියලු කය ඇතිව සුළඟ ඉදිරියේ දැඩිව දැල්වෙන ගිනි කඳක්සේ ඇතුළත දැල්වෙමින් බොහෝ දැල්වෙමින් පිහිට නැතිව සරණක් නැතිව දුක්ඛිතව මාහඬින් හඬ හඬා කරුණාව ඇති කරන අදෝනා නගමින් නිජ්ජාම තන්නික කියන මහා ශ්‍රමණ ප්‍රේතෙක් වෙලා ඉපදිලා මේ පොළොවේ ඇවිද ඇවිද බැගෑ හඬ දෙමින් ඉන්නවා කියන ශ්‍රමණ ප්‍රේතෙක් සිවුරක් පොරවගෙන පිච්ච පිච්ච ඉන්නවා. එහෙයි. අනිත් අයට පේන්න ඊළඟට මේ දුතාංග සමාදන් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට දැන් අද කාලේ සිවුර දාගෙන මගපල හැල්ලු කර කර යන අයට මක් වෙයිද? එහෙමයි. ඉතින් මේ භයානක දේවල් මේවා ශ්‍රද්ධාවෙන් මේ වැරදි අඩුපාඩු කියලා අපිව කන්න හදාගන්න නැතුව මේ ධර්මයක් පොඩ්ඩක් කියවලා බලන්න. දැන් අපි උනත් මේ කියන දේවල් අපි හිතෙන් හිතලා මේ තරහට කියාගෙන යන එකක් නෙවෙයිනේ. මේ බලන්න මේවා කියවනකොට බය හිතෙනවානේ. මේ මේ ಗುಣධර්ම තියෙන්නේ තමා තුළ අහිංසකව කරගෙන යන්නනේ තියෙන්නේ. මේ ලෝකෙට පෙන්න පෙන්න යන්න නෙවෙයිනේ. මිනිස්සු කොහොමවත් දන්නේ නැහැ. දැන් බලන්න මේකෙන් කියවගෙන යනකොට තේරෙන්නේ නැද්ද දුතාංග කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒවා අපි අහලවත් නැහැනේ. එහෙමයි ස්වාමීනි. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සියලු දුත ගුණයෙන් දුතවාදී බව කියන්නේ දුතාංග රකිමින් දුතාංග වර්ණනා කරන භික්ෂුන් අතර අග්‍රයි. දැන් මේ වගේ බලන්න මේ දුතාංග වැරදියට සමාදන් වෙලා නිරේ උපදිනවා නම් ඒකට යන්න වෙනම පෙරේත ලෝකයක් තියෙනවා නම් මේ කිසිවක් නැතුව සකල පාරිශුද්ධ වූ අපේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ පාරිශුද්ධ දුතාංග කොහොමද? එහෙමයි ස්වාමීනි. ඒ මහා මුනිවරේ ආශ්චර්යයි නේද? මහරජාණෙනි යම්කිසි නුසුදුසු නොලැබිය යුතු නොගැලපෙන අයෝග්‍ය හීන ලාමක මිනිසෙක් ඔටුන්නක් එහෙම පරඳගෙන අභිෂේක කළොත් මොකක් වෙයිද කියලා ඇහුවා. රාජ පරම්පරාවේ අය එයා කීතු කීතු කළා දාලා දෙතිස් වද දෙනවා කිව්වා. අපි කලින් කතා කළේ අර දෙතිස් වද? ඒ දෙතිස් වද දෙනවා. හේතුව ඒක නුසුදුසු දෙයක් කළා. ඒ වගේ මේ දුතාංග සමාදන් වෙන්න ಗುಣධර්ම තියෙන්න ඕන. ಗುಣධර්ම නැතුව මිනිසුන්ට පේන්න කුහකකමෙන් කපටිකමෙන් දුතාංග සමාදන් වෙලා වගේ ප්‍රකට වෙලා ඉන්නවනේ. යන්න වෙනම නිරයක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රේෂ්ඨ ಗುಣධර්ම හැල්ලුවට ලක් කරමින් යන්න එපා කියන එක නේද මේ කියන්නේ? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේකට හේතුව තමයි කියනවා තමන්ට නොසුදුසු නොලැබිය යුතු නොගැලපෙන අයෝග්‍ය හීන හීන ලාමක જાතිය ඉපදිලා මහත් ඉසුරුමත් ස්ථානයේ තමාව තැබීම නිසා දැන් තේරෙනව නේද ශ්‍රේෂ්ඨ බවක් නැතුව ශ්‍රේෂ්ඨ අයගේ තැන්වලට යන්න ගිහිලා වෙන දේවල් තමාගේ ธรรม නොදැන සිටීමේ සීමාව නැසු නැසුවේය කියලා මේ තියෙන්නේ මේ රහතන් වහන්සේ නමම තමා තමාගේ ධර්ම දැනගන්න කියලා කියන්නේ. මහන්තයා අපිට අපේ ජීවිතේ පුරුදු කරන්න පුළුවන් ගුණ ධර්ම. අපි දැනගන්න ඕන. මේකයි අපිට පුළුවන් කියලා. එහෙමයි ස්වාමී. අද කාලය ගැන දැනගන්න ඕන. ස්වාමීන් හුවා දැක්වීම පිණිස අපි මුලා වුණොතින් මහා භයානකයි. එහෙමයි ස්වාමී. මේ දැන් බලන්න මේ දුතාංග වලින් මෙයා දැන් නිවන පිණිස තියෙන දුතාංග මෙන්න මෙයා නිරේට ඇදගෙන ගිහිල්ලා. හේතුව දුතාංගවල නෙමෙයි වැරද්ද. ඒ ශ්‍රේෂ්ඨ දේ හීන පුජ්‍යලික අත ගහලා. එහෙමයි. ඉතින් ඒ නිසා කියනවා මේ යමක් ලැබීමට යුතුව සිට ලැබීමට සුදුසුව යෝග්‍යව ඒට ගැළපෙන කෙනෙක්ව සිට අල්පේච්ඡව ඔන්න අර දුතාංග ලබන්න සුදුසුකම් ලද දෙයින් සතුටුව හුදකලා වසමින් පිරිස සමග නොයැලෙමින් දැඩි වීරියෙන් යුතුව කාය ජීවිත දෙකේ අපේක්ෂා ඇතිව නැතිව කපටි නැතිව මායා නැතිව ස්වල්ප ආහාරයෙන් යැපෙමින් පාඩු ලබනු කැමැතිව අයස ලබනු කැමැතිව ඕන දුතාංග සමාදන් වෙනවා නම් පාඩු ලබන්ට අයස අයස කියන්නේ කට්ටි අතහැරලා තනි වෙනවා යා එහෙමයි ස්වාමී ඊළඟට අපකීර්තිය ලබන අපකීර්තියටපත් වෙනවා එයි දැන් මේ පැන්තියෙන්ට කෝපය ඇතිදී මෙන් පාත්‍රේ වළඳනවා. කිරිත් පැණිත් අර බත් එකටම දාගෙන වළඳනවා. අපකීර්තියටපත් වෙනවා. එහෙමයි. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් යුතුව පැවිදි වූයේ එහෙම ඉන්න කෙනෙක් ශ්‍රද්ධාවේ මාන වෙනවා. ජරා මරණ දුකෙන් නිදහස් වෙන අදහසින් ඉන්නේ. ආනේ බුද්ධ ශාසනයේ කෙලෙස් නැසීම පිණිස දැඩිව වීරිය කරනවා කියලා හිතා හිතන ඒ කෙනාට මේ දුතාංගයේම සමාදන් වුණු දෙගුණයක් එයා ශ්‍රමණ ගුණෙන් වැඩෙනවා ප්‍රශංසාවටපත් වෙනවා එහෙමයි දෙවියන්ට ප්‍රිය වෙනවා මනාප වෙනවා ප්‍රීති ඇති කරනවා දෙවියෝ හරි කැමති ස්නානයේ කොට සුවඳ තවරා ගන්න කැමති එකට ಜಾතිමත් සමම් බෝලිද්ද මල් වගේ කියනවා නාලා ඉන්න කෙනෙකුට සුවඳක් වගේ කියනවා දෙවියන්ට ඔහු සාගින්නේ පෙළෙනෙකුට ප්‍රනීත භෝජනයක් වගේ කියනවා ඒ කියන්නේ ඒ කෙනාටම සුදුසුයි අර දුතාංග. බඩගින්න ඉන්න කෙනාට නේද ප්‍රණීත භෝජනේ සුදුසු. එහෙමයි. සසර දුකෙන් නිදහස් වෙන්න කැමති අල්පේච්ච ගුණධර්ම දියුණු කරන කැමති භික්ෂුවට බඩගින්න ඉන්න කෙනාට කෑමක් වගේ දුතාංග සුදුසුයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට විෂ ශරීරගත කෙනෙකුට ඖෂධයක් වගේ කියනවා. ගොඩාක් දුර යන්න තියෙන කෙනාට අජානීය රතයක් වගේ කියනවා. අරුත් කැමති කෙනෙකුට චින්තාමානිකයක් වගේ කියනවා. අභිෂේක කැමති කෙනෙකුට නිමිල පිවිතුරු සුදු සේසතක් වගේ කියනවා. ධර්මයේ කැමති කෙනෙකුට අරහත් ඵලයේ වගේ කියනවා. සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිභාග පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාවෙන් පිරිපුම් බවට පත් කරනවා කියනවා දුතාංග. සමත විදර්ශනා වැඩෙනවා කියනවා. අවබෝධයට හිත වැඩෙනවා කියනවා. සතර ශ්‍රමණ ඵල වැඩෙනවා කියනවා. සතර පරිසම්බිදා විද්‍යා සය වේදයන් අභිඥා සහිත සකල විද ශ්‍රමණ ධර්මයන් ඇද්දේ සියල්ලෙන් ඔහු සතුටු වෙනවා කියනවා. විමුක්තිය නම් වූ නිර්වාණ සුඛය ඔහුට සුදු ශේෂ නිර්වාණ සුඛේ නැමැති සුදු ශේෂතින් අභිෂේක ලැබනවා කියනවා සංසාරයෙන් නිදහස් වෙන්න කැමැති මේ ගුණධර්ම දිනු කරන කෙනා මේ දුතාංග රැකීම තුලින් එහෙමයි ස්වාමීනි මේ ශ්‍රමණයන් වහන්සේ අභිෂේක කරනවා කියන්නේ. මහරජාණන් මේ දුතාංග 13යි. ඒ එයින් පිරිසිදු බව ලබන අය නිර්වාණය නම් වූ මහා සමුද්‍රයට පිවිස අනේක ප්‍රකාර වූ දහම් ක්‍රීඩා කරනවා. රූප අරූප අෂ්ට සමාපatti වළඳනවා. ඊරිදිවිද දිව්‍ය ශ්‍රවණයේ පරසිට දන්නා නොවන පෙරවිසු කඳ පිළිවෙල දන්නා නොවන දිවස ඇතිව සියලු ආශ්‍රවයන් සේව කිරීමට පැමිණෙනවා කියනවා මේ 13ක් වූ මේ දුතාංග නිසා. එහෙමයි. ඒ ඒ දුතාංග වලින් පළවෙනි එක තමයි පාංශකුල සිවුරු පමණක් පොරෝණ එක. අපි පළවෙනි දවසේ මීට දවස් දෙකකට විතර කලින් අපි විස්තර කළා ඒක නේද? එහෙමයි ස්වාමීනි. පාංශකුල සිවුර පමණක් පොරවනවා. ඊළඟ එක තමයි තුන් සිවුර පමණක්කින් යැපෙනවා. ඊළඟට පිඩුසිඟා වන්දනයක විතරක් කරනවා. ඊළඟට පිළිවෙලින් පින්ඩ පාතේ වඩිනවා. ඊළඟට එක ආසනයක ඉඳලා විතරක් වළඳනවා. පාත්‍රයේ පමණක් වළඳනවා. ඊළඟට පවාරණය කළාට පස්සේ දානේ වළඳලා අවසන් කියලා අදිස්ථාන කළාට පස්සේ එතනින් පස්සේ දිව්‍ය භෝජනයක් ලැබුණත් වළඳන්නේ නැහැ. ඊළඟට කැලේ විතරක් ඉන්නවා. ඒ කියන්නේ රාත්‍රියේ ගෙවන්නේ කැලේ. ඊළඟට මේ අබෝකාශිකාංගය කියලා කියන්නේ එළි මහණේ තමයි රැය ගෙවන්නේ. ඊළඟට ගස් මුල් වල වාසය කරනවා. ඊළඟට ලැබිච්ච සේනාසනෙන් සතුට වෙනවා. සෝහනේ විතරක් ඉන්නවා. ඊළඟට නිදාගන්න ඉරියව්ව නැතුව අනිත් ඉරියව් තුන විතරක් පාවිච්චි කරනවා. එතකොට බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා සමහර ශ්‍රමණයන් වහන්සේලා පැවිදි වෙලා පිරිනවම් පානකල් අවුරුදු සමහරලාට 50 60 70 80 කවදාවත් නිදාගෙන නැහැ. මේ බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා මේ තුනුරුවන්ට පහදුන සිටින් උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා කියලා සිත පතා ගන්නකොට ඒක ඇත්තටම ආරක්ෂාව මේ ශ්‍රමණයන් වහන්සේලාට. එහෙමයි ස්වාමීනි. මේවා රැක්කේ මහරජාණෙනි මේ දුතාංග ගුණයන් රැකපු අය තමයි කිව්වා මේ ජීවිතේ ගිහි අය වෙලා හරි මාර්ගඵල ලැබී. එහෙමයි ස්වාමීනි. ගිහි වෙලා හරි මාර්ගඵල ලබන්න නම් සංසාරේ දුතාංග රැකලා තියෙන්න ඕන කියනවා. ඊට පස්සේ දුතාංග රැකලා තිබ්බට පස්සේ නෑ හොඳ නැවියෙකුට ඕනම තොටුපළකින් ගිහිලා බහින්න පුළුවන් ධනවත් නැවියෙකුට ධනෙ තියෙනවනේ. ඕනම රටක ඕනම තැනක ධනෙ දීලා යන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනේ කලින් ජීවිතවල දුතාංග පුරුදු කරලා තියෙනවා හොඳට ශ්‍රමණ ඵල ලබා ගන්න පුළුවන් කියනවා. ඊට පස්සේ මේ විදිහට දුතාංග ගුණවලින් ශ්‍රේෂ්ඨත්වයේ ලැබෙන විදිහ නොයේක උපමා වලින් විස්තර කරනවා මහත්මේ මේක අපිට අදත් ඉවර කරගන්න බෑ. ඒ තරම් මේ බුද්ධ ශාසනයේ ආශ්චර්ය ප්‍රකට කරනවා මේ දුතාංග වලින්. අපි ඒ නිසා මේ උදාහරණ උපමා ඊළඟ දවසෙත් අපි කතා කරමු. කෙටියෙන් තියෙන දුතාංග කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ වගේම ගිහියෙක් වුණත් මඟපල් ලබන්න සංසාරේ එක ජීවිතයක හරි කවදා හරි දුතාංග රැකලා තියෙන්න ඕන. ඒ දුතාංග රැකපු අය තමයි බුදු කෙනෙක් ළඟ ගිහි ඇඳුම් ඇඳගෙන හරි එක බණපදයෙන් මඟපල් ලබන්නේ. ඒක තමයි කාරණාව. ඒ නිසා බුද්ධ ශාසනයේ විමුක්තියක් වෙනුවෙන් තමා මොකද්ද පුහුණු වෙන්නේ? කෙලෙස් පැවීමක් කරනවද? තමා මොන හරි ගුණයක් පුරුදු කරනවද කියලා බලන්න. ඔහේ නිකන් කය ගහන කච කච ගගා ඉන්නේ නැතුව. නේද? මේ බලන්න උත්තරම ගුණ. ඉතින් ඒ කාරණාව සිහි කරන්න ඕනේ. අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. අද දවසේ අපේ කාලය නිමා වුණා. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ පානදුර පදිංචි පින්වත් රංජිත් ප්‍රනාන්දු, නිමාලි පීරිස් මහත්මිය, එංගලන්තයේ පදිංචි ජයලත් ප්‍රනාන්දු, නිලන්ති ලියනගේ මහත්මිය, නාමලී ප්‍රනාන්දු, ඩුබායිහි පදිංචි කවින්ද මහත්මයා, චාන්දනී මහත්මිය, හිමාශි නයෝමි දියණිය, අනුරාධ පුතුණුවන් යන පින්වතුන් විසින් ඒ පින්වත් සියලු දෙනාට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි තාම ගෞරවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු අවසරයි ස්වාමීනි. අද මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර සඳහා මේ පින්වතුන් පානදුර සිට සම්බන්ධ වෙලා විශාල පිනක් රැස් කරගන්නවා. ඒ තමයි දුතාංග ගුණ. එහෙමයි. අහන්න හරි ලැබෙන එක වාසනාව. ඉතින් මේ දුත ගුණයෙන් බැබළුණ සංගරුවණක් ජම්බුද්දීපෙත් වැඩි හිටියා, ලක්දෙරණෙත් වැඩි හිටියා. ඒ වගේම යම්තාක් මඟපල් ලැබුවන් වේද සසරේ කවදා හරි දුතාංග පුරුදු කරපුවායි. ඒ දුතාංගවල ආනුභවයෙන්ම මේ බුදු සසුන කතා වෙන ලක්දෙරණ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් සුරකීවා. ඒ වගේම මේ පින් සියලු දෙවිවරු අනුමෝදන් වෙලා ලක්දෙරණත් ඒ වගේ මේ පින් දහම් කරන පින්වතුනුත් ආරක්ෂා කරත්වා කියලා සියලුම දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් අද දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලෝකීය මාග්‍රට් සොයිසා මෑණියන්, ඒ වගේම ලූකස් ප්‍රනාන්දු පියාණන්, නිමල් විමලසූරිය මහත්මයා, ශ්‍රීමති ගුණවර්ධන මහත්මිය, තෝමස් පීරිස් මහත්මයා, දේශී මල්ලිකාමිය, ඒ වගේම දයා ලියනගේමිය, ගෝමස් මහත්මයා සහ එම් මහත්මිය, මැල්කොම් ජයසිංහ මහත්මයා ශාලිය රණවන මහත්මයා, විජේරත්න ගලප්පත්ති මහත්මයා, නෝබර්ට් මයිකල් මහත්මයා යන මියපරලෝකයේ සියලු ඥාතින්ට පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නම් මියගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි මෙහෙම ධර්මය අහන්නේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වේවා. සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වී ධර්මාවබෝධයේම සැලසේවා. ඒ වගේම අද දායකත්වයේ දරන මේ මිනිඳු රාජ සදහන්කත් පිරිසඳර සඳහා පානදුර පදිංචි පින්වත් රංජිත් ප්‍රනාන්දු මහත්මයා, නිමාලි පීරිස් මහත්මිය, එංගලන්තේ පදිංචි ජයලත් ප්‍රනාන්දු මහත්මයා, නිලන්ති ලියනගේ මහත්මිය, නාමලී ප්‍රනාන්දු මහත්මිය, ඩුබායිහි පදිංචි කවින්ද මහත්මයා, චාන්දනී මහත්මිය, ඉමාසි නයෝමි දියණිය අනුරාධ පුතා ඇතුළු ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාගේ යහපත් අදහස් ඉටු වේවා. තුනුරන් සරණින් සියලු ආරක්ෂාව දියුණුව සැලසේවා. ඒ වගේම සද්ධා රූපවාහිනිය ලක්තිරු ගුවන් විදුලිය සඳහා උපකාර කරන දේශනා පවත්වන දායකත්වයේ සලසන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා අපටත් කෙලෙස් තව තවා මේ ගුණධර්ම දියුණු කරමින් බුදුසසුනේ ධර්ම අවබෝධය පිණිස මේ සිත සකසා ගන්නට වාසනාව ලැබේවා නිවනින්ම සැනසෙත්වා කියන ආශිර්වාදය සිදු කරනවා තෙරුවන් සරණයි. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. පින්තුනේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අපට මේ කාරණා පෙන්වා වදාරන්නේ. අපේ මහා සංඝරත්නය සමා කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ඒ උතුම් සම්බුද්ධ ශාසනය යලි යලි හෙළිදරවන අවස්ථාව මෙතරම් තෙදවත් දුතාංග ගුණධර්ම තියෙන්නේද ඒ ගුණධර්ම සමාදන් වූ ආර්ය පුත්කල මහා සංඝරත්නය යම්සේ මේ සම්බුද්ධ ශාසනයේ වැඩවාසය කළේද යන කරුණ යලි යලි අනුමෝදන් වන්න ඔබටත් මටත් අවස්ථාව ලැබුණා පින ලැබුණා අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට නොවලහා අනුමෝදන් වේවා උතුම් සුවපත් භාවය සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම උන්වහන්සේට අවබෝධ වේවා සාදු සාදු සාදු මේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊළඟ අවස්ථාවේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි නමෝ බුද්ධාය